بسم الله الرحمن الرحيم أبرميت ديان ويت أسم سم كرنان ويت الله جي نامين ألم نشرح لك صدرك ووضعنا عنك وزرك الذي أنقض ظهرك ورفعنا لك ذكرك فإن مع العسر يسرا إن مع العسر يسرا فإذا فرغت فانصب وإلى ربك فارغب නුඹ වෙනුවෙන් නුබේ සිත අපි ව්‍යාප්ත නොකළෙමුද නුබේ පිටකොන්ද තලමින් තිබුණු නුඹ දරා සිටි නුබේ බර නුබෙන් පහකර තැබුවමු නුබේ කීර්තිය එනම් නුබේ තත්ත්වය නුඹවෙනුවෙන් අපි උසස් කළෙමු. එනිසා සැබවින්ම දුෂ්කරතාවය සමගම පහසුව බැඳී ඇත්තේය. සැබවින්ම දුෂ්කරතාවය සමගම පහසුව බැඳී ඇත්තේය. මෙලොව කාර්යන් හා ප්‍රචාරක කටයුතු අවසන් කළේ නම් උද්‍යෝගිමත්ව නැගී සිටියු. නුඹගේ පරමාධිපතියාණන් කෙරෙහි බලාපොරොත්තු වව්.